බුද්ධික මහත්තයා අංශරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා Zoom එකේ. ඔව්. චිරාන් මහත්මයාගෙන් මත දේශනාවේ කුසල් අකුසල් වෙන් කර ගැනීමේ ක්‍රම තුනක් දක්වා ඇත. එහිදී තමන්ට වන්නේ යහපතක්ද අයහපතක්ද අනුන්ට වන්නේ යහපතක්ද අයහපතක්ද තමන්ටත් අනුන්ටත් වන්නේ යහපතක්ද අයහපතක්ද ලෙසින් විමසා බැලීමක් සිදු කරයි. එහි මුල් අවස්ථා දෙකේදී තමන්හා අන්‍යයන් සම්බන්ධව දක්වා තිබියදී නැවත දෙකොට්ටාශයම විමසා බලන්නේ ඇයි? උදාහරණයකින් පහදන්න. ආ ඒ කියන්නේ දැන් තමන්ට පමණක් අනර්ථයක් සිද්ධ වෙන අනුන්ට අනර්ථයක් වෙන දේවල් තියෙනවා. අනුන්ට පමණක් ඒ කියන්නේ තමන්ට පමණක් අනර්ථයක් වෙනවා අනුන්ට අර්ථයක් වෙනවා. ඒක කොටසක්. තව සමහර ඒවා තියෙනවා අනුන්ට අනර්ථයක් වෙනවා තමන්ට අර්ථයක් වෙනවා. තව සමහර දේවල් තියෙනවා තමන්ටත් අනුන්ටත් දෙපසටම අනර්ථයක් වෙන දේවල් තියෙනවා. එතකොට ඒ විමසා බලන්නට කියලා කියන්නේ දැන් Tamanට අනර්ථයක් වෙනවද අනුන්ට අනර්ථයක් වෙනවද කියලා විමසා බලුවහම ප්‍රශ්නේ හරි වගේ අපට පෙනුනට නෑ එහෙම නෑ මේ දෙපැත්තටම අනර්ථයක් වෙන ඒවලුත් තියෙනවා. එතකොට වඩාම හානිදායක වෙන්නේ Tamanටත් අනුන්ටත් අනර්ථකාරී දේවල්. තමන්ට අනුන්ට කියන දෙපසටම අනර්ථකාරී නම් ඒක වඩාම බරපතලයි. ඒක මහා සාවත්‍යයි. එතකොට ඒන් ඊළඟට අනුන්ට අනර්ථයක් සිද්ධ වෙනවා ඒක බරපතලයි. තමන්ට අනර්ථයක් සිද්ධ වෙනවා ඒකත් බරපතලයි. මේ දෙකේ අල්ප සාවද්ද මහා සාවද්ද බව තීරණය කරන්නට තරම් පහසු නැහැ. ඒක අවස්ථාවත් එක්කලා වෙනස් වෙනවා. ওই දෙපැත්තෙම අනර්ථකාරී නම් ඒක ඊටාම බරපතල අනර්ථකාරී දෙයක්, බරපතල පාපයක්, බරපතල අකුසලයක්. ඒක මේ සම්පූර්ණයෙන් බැහැර කළ යුත්තක්. ඉතින් ඒ නිසා මේ අවස්ථා තුන පෙන්නලා තියෙන්නේ මිනිස්සු කරන වැඩ කටයුතු වලදී ඒ කරන වැඩ අනුව ඔය තුන් පැත්තටම බෙදෙන්න පුළුවන් නිසා ඒ කියන්නේ දැන් මේ නිකන් හිතා බලන්නට පැති තුනක් දේශනා කරනවා නෙමෙයි ප්‍රායෝගිකව අපි කරන වැඩවලදී වෙන්න පුළුවන් දේවල් ගැනයි මේ කතා කරන්නේ. දැන් උදාහරණයක් හැටියට මෙහෙම ගත්ත හැකි. දැන් ඔන්න සම දැන් උදාහරණයක් කියන්න කියලා තියෙනවානේ. දැන් ඔන්න ගුරුවරයෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඔව් ගුරුවරයෙක් ගමුකෝ අපි ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා දකිනවා ශිෂ්‍යයාගේ යම්කිසි වරදක්. ශිෂ්‍යයාගේ වැරද්ද දැක්කට පස්සේ ගුරුවරයා ඒ ශිෂ්‍යයාට දඬුවම් කරනවා. දඬුවම් කරන්නේ මොකටද? ඒ ශිෂ්‍යයා නිවැරදි තැනට පමුණවා ගන්නට. හැබැයි ඒ දඬුවම් කිරීමේදී ඒ ශිෂ්‍යයාට ශිෂ්‍යයාගේ මානසික තත්ත්වය ගැන හිතන්නේ නැතිව ඒ ශිෂ්‍යයාගේ තරාතිරම ගැන හිතන්නේ නැතුව ඔරොත්තු දෙන ප්‍රමාණය දරන්න පුළුවන් ප්‍රමාණය ගැන හිතන්නේ නැතුව මේ ශිෂ්‍යයා යහමගට ගැනීමේ අදහසින් තමයි කරන්නේ කළා වුණාට ඒ ශිෂ්‍යයාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒතර ඔරොත්තු දෙන්නේ නැති මට්ටමින් ඒ දරුවා අපහසුවටපත් වෙලා ලැජ්ජාවටපත් වෙලා පීඩාවටපත් වෙලා නැවත පාසල් නොයන තත්ත්වයටපත් වෙන්න අර දඬුවම බලපාන්න පුළුවන්. එතකොට දැන් ගුරුවරයා සත්භාවයෙන් තමයි ඒක කරලා තියෙන්නේ. නමුත් දරුවාට අනර්ථයක් සිද්ධ වෙලා එහෙමනම් ඒක හොඳ දෙයක් කියලා අගය කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි දැන් මේ අත්දැකීම ලැබුණට පස්සේ ඊළඟ ගුරුවරු කල්පනා කරනවා අපෝයි දැන් අරයා මේ දඩුවම් කරන්න ගිහිල්ලා මහා අවුලක් සිද්ධ වුණා අපටත් ඒ වගේ ප්‍රශ්න ඇති කරගන්න බෑ කියලා අර දරුවාට දඬුවම් කරන්න යන්නේ නැහැ. හැබැයි දරුවා කරන වරදේදී තමන් නිරන්තරයෙන් ඒක දැක දැක හිත නරක කරගන්නවා, හිත දූෂ්‍ය කරගන්නවා. දරුවාට මුකුත් කරන්න යන්නේ නැහැ. එතකොට දරුවට අයහපතක් කරලා නැහැ. හැබැයි Taman අයහපතක් කරගෙන තියෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව ගත්තන් පස්සේ දරුවා වැරද්දක් කරනවා ඒකෙන් ගුරුවරයා කුපිත වෙනවා ගුරුවරයා කුපිත වෙලා ගුරුවරයාත් මානසික වශයෙන් විනාශ වෙනවා ඊට පස්සේ කෝපය දරාගත නොහැකිව අර දරුවාට දඬුවම් කරනවා එතකොට දරුවාටත් අනර්ථයක් වෙනවා ගුරුවරයාටත් අනර්ථයක් ඒතකොට දෙපසටම අනර්ථයක් සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ වගේ දැන් මේ උදාහරණයක් අපි ගත්තේ ඉතින් ඒක පුංචි පුංචි වෙනස්කම් තියෙන්නට පුළුවන්. එතකොට මේ ඒ වගේ අවස්ථා. එතකොට අනිත් ඕනම තැනකදී අපට ඔහොම වෙන්නට පුළුවන්. දැන් තා පැත්තකින් ගත්තන් පස්සේ මව්පියෝ සහ දරුවෝ. එතකොට එතනදිත් ওই විදිහට ওই වගේ තත්ත්වයන් ගොඩනගෙන්නට පුළුවන්. ඊළඟට අපි හිතමු අපි පින්කමක් කරන්න උත්සාහ ඒ පින්කමක් කරන්න උත්සාහ කරනකොට පින්කම කිරීමේ අදහසින් යුක්තව අපි අනිත් අයට පොඩි පොඩි වංචා කරනවා බොරු කරනවා කපටිකම් කරනවා එහෙම කරලා කොහොම හරි අර පින්කම කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් පින්කම කරන්න අනිත් කෙනාට කපටිකම් කරලා හරි වංචා කරලා හරි ඒතනත්තාගේ දෙන්නේ පින්කමට යදවීමෙන් ඒතනත්තාට යහපතක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි Taman කෛරාටික සිතුවිලි ඇති කරගෙන වංචනික සිතුවිලි ඇති කරගෙන Taman විනාශ එතකොට Tamanට අනර්ථය අනුන්ට යම්කිසි යහපතක් ප්‍රතිලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට තව සමහර වෙලාවට වෙන්න පුළුවන් තමන් කපටිකමින් කෛරාටිකකමින් වැඩ කරනවා විතරක් නෙමෙයි සමහර වෙලාවට අනිත් කෙනාට අලාභයක් කරන්නටම ප්‍රයත්නක වෙනවා. ඒතනත්තත් එක්කලා තියෙන ගැටුම නිසා ආරවුලක් නිසා ඒතනත්තාට මේ පින්කම හරහා යම් පීඩාවක් ඇති කරන්න. චිත්ත පීඩාවක් ඇති කරන්න කටයුතු කරනවා. එතකොට තමනුත් හිත දූෂ්‍ය කරගෙන අනිත් කෙනා අනිත් කෙනාටත් අනර්ථයක් වෙනවා. එතකොට දෙපසටම අනර්ථයක්. ඉතින් අන්න ඒ විදිහට අපි කරන ඕනම කටයුත්තකදී තමන්ට විතරක් අනර්ථයක් වෙලා අනුන්ට අනර්ථයක් නොවී තියෙන්නට පුළුවන් අනුන්ට පමණක් අනර්ථයක් වෙලා තමන්ට අනර්ථයක් නොවී තියෙන්නට පුළුවන් සමහර අවස්ථා තියෙන්න පුළුවන් අපි කරන කටයුතු නිසා දෙපැත්තටම බරපතල අනර්ථයක් සිද්ධ ඒ නිසා මුල් දෙක විතරක් කිව්වා කියලා තුන්වෙනි එක සම්පූර්ණ වෙන්නේ නැ තුන්වෙනි අවස්ථාව වඩා බරපතල අවස්ථාව. ඒ නිසායි අවස්ථා තුනක් හැටියට දක්වලා තියෙන්නේ. තව තියෙනවද ප්‍රශ්න? ප්‍රශ්න එච්චරයි හම්බුනේ. අවසරයි. හොඳයි.